උපතුන් වෙනුවෙන් වැඩසටහනක් ආරම්භ කළා. ඉතින් ඒ වැඩසටහනේ පළමු ධර්ම දේශනාව අද දවසේ මේ සෙනසුරාදා දවසේ විවේකී සෙනසුරාදා දවසේ අපි ඔබ වෙනුවෙන් සම්නිවේදනය කරනවා. පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් අද දවසේ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 මේ ධර්මයෙන් ලබාගත හැකි ප්‍රයෝජනය බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ජීවිතයට එකතු කරගත හැකි ප්‍රයෝජනය පිළිබඳව සාකච්ඡා කරලා කොහොමද ජීවිත සකස් කරගන්නේ කියලා මේ කතාවේදී අපේ දෙමව්පියන්ට අසාධාරණයක් වෙන්නේ නැහැ වැඩිහිටි අයට මොකද ඒ බොහොම සතුටුයි මේ කාරණාව පිළිබඳව අනිත් එක ළමයින්ට අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව උගන්වන දේ තුල වැඩිහිටියන්ට ඕන තරම් ඉගෙන ගන්න දේවල් තියෙනවා චර්යාත්මකව. ඒකින්ද අපි කොහොමද අපේ දරුවෝ નિවැරදි කරගත්තේ නැත්නම් අපේ අනාගතය ඊටාත්ම ඉහළ අභාග්‍ය සම්පන්න තත්යකට පත් වෙනවා පසුගිය කාලීනව බොහෝ ව්‍යසන සිද්ධ වෙන්න හේතු වෙන්නේ ඒ වගේ අපිට නිවැරදි සංකල්ප නැතිවීමෙන් තමයි මේ ජීවිතේ මහා විනාශකාරී තත්ත්වයකට පත් වෙලා තියෙන රටේ. රටේ මනුස්ස ජීවිත විනාශකාරී තත්ත්වයකට පත් වෙන සංකල්පවල තියෙන අඩුපාඩුව හින්දා. ඒකින්ද දරුවන් කෙරෙහි අවධානය අපි යොමු කරන්න ඕනේ. ඒකින්ද පුංචි දරුවෝ ලොකු අය හැම දරුවෙක්ම තමන්ගේ ජීවිතය નિවැරදි කරගන්න ඕනේ. මොකද අපි අවධානය යොමු කළ යුත්තේ. අපි අවධානය යොමු කළ යුතුව තියෙන්නේ වැඩිපුරම ජීවිතයේ අවසාන භාගයේද ජීවිතේ નિවරදි වෙන්න ඕන ජීවිතේ මුල් භාගයේද ජීවිතේ નિවරදි වෙන්න ඕන ජීවිතේ මුල් භාගයේදී තමයි ජීවිතයක් નિවරදි වෙන්න ඕන මොකද මුල වැරදුනහම සම්පූර්ණයෙන්ම ඒ මුළු ජීවිතේම අසරණ තත්වයකටපත් වෙනවා කර කියා ගන්න බැරි තත්වයකටපත් වෙනවා අවසානයේදී කිසි දෙයක් කරගන්න බැරුව බොහෝම අසරණ තත්ත්වයකට පත් වෙන නිසාවෙන් අපි දරුවෝ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. අපිට වැරදිච්ච තැන් තියෙනවා නම් ඒ වැරදිච්ච තැන් ඒ කටියට වැරදෙන්න ඉඩ තියන්නේ නැතුව. හොඳයි. මූලික වශයෙන් අපි ශ්‍රද්ධාව ගැන කතා කළ යුතු තිබුණත් අපි ළමයින්ගේ ඉස්සෙල්ලාම හැම කෙනෙකුටම කරන්න දෙයක් ඉස්සෙල්ලාම සකස් කරලා දෙන්න ඕන තියෙන ගැටලු බලන්න අපේ දුවලා පුතාලාගෙන් අපි අහනවා පළවෙනි ප්‍රශ්නේ විදිහට අපේ දුවල පුතාලා තමන්ගේම හිතෙන් මේ ප්‍රශ්නය පිළිබඳව විමසලා බලන්න මම මේ කියන දේ හරිද කියලා අපි අපි දරුවන්ගෙන් ඉස්සෙල්ලා අමහන්නේ ඉගෙන ගන්න එක කරදරයක්ද නැද්ද කියලා. ඔන්න දැන් අපේ දරුවන්ගෙන් අපි අහුවොත් ඉගෙන ගන්න එක හිරිහැරයක්, කරදරයක්, එපා වෙන දෙයක්. අමාරුවෙන් කරන දෙයක්. දුකෙන් කරන දෙයක් කියලා කිව්වොත් අත්දැකීම් තියෙන වැඩිහිටියෙක් දන්නවා ළමා කාලේදී කැමැත්තෙන් ඉගෙන ගත්තේ. නෑ ඉගෙන ගත්තා තමයි. හැබැයි ඒක කරේ හරි අසතුටින්. පාඩම් කරේ සන්තෝෂයෙන් නෙවෙයි නේද? පාඩම් කරේ සන්තෝෂයෙන් නෙවෙයි පාඩම් කරන්නේ දුකෙන් අමාරුවෙන් අපහසුවෙන් ඊටාත්ම අකමැත්තෙන්. එතකොට මේ මේ විදිහට අකමැත්තෙන් යමක් කරන එක අපේ දරුවෝ හිතලා බලන්න අකමැත්තෙන් යමක් කරන එක සතුටුද දුක්ද අකමැත්තෙන් යමක් කරන එක දුකයි එහෙනම් තව අවුරුදු කීයක් මේ විදිහට ඉගෙන ගන්න වෙනවද කියලා හිතලා බලුවොත් එහෙම හරිද එක එක කෙනාට එක එක කෙනාට එක එක උත්තරනේ තියෙන්නේ නේද හායේ පන්තියේ හතේ පන්තියේ අටේ පන්තියේ ඉන්න එක එක එක පන්ති වල ඉන්න ළමයින්ට අපේ අපේ මට තව අවුරුදු 8ක් ඉගෙන ගන්න තියෙනවා මට අවුරුදු 7ක් ඉගෙන ගන්න තියෙනවා මට අවුරුදු 10ක් තව ඉගෙන ගන්න තියෙනවා එහෙනම් අවුරුදු 10ක්ම දුක් විඳිනවද නැද්ද ඒක නෙන්න නේද එහෙනම් මන්නම් කියන්නේ මොකටද දුක් විඳින්නේ ඉගෙන ගන්න එක නවත්තලා දාමුද සහ අපේ දරුවන්ගෙන් මං අහන ඉගෙන ගන්න එක නවත්තලා දාමුද එතකොට මම දන්නවා දරුවෝ දෙන උත්තරේ බෑ නේද ඉගෙන ගන්න එක එහෙම නවත්තලා බෑ. එහෙනම් අවුරුදු 10ක් දුක් විඳින්න වෙනවා. මේ දුක් විඳින්නේ දැන් බලන්න ඉගෙන ගන්න ගියාම අපි පාඩම් කරන්න ගියාම කටුවක් කටු උඩ තියෙන පුටු වල පුටු වල ඉඳ ගන්න තියෙන්නේ නෑ. නේද? නෑ එහෙම නෑ. නේද? බලන්න පුටු වලට කොට්ට දාලා වෙලාවකට බොහොම සැපට ඒවා හදලා තියෙන්නේ හාන්සි වෙලා වැඩ කරන්නත් තැනක් හදලා තියෙන්නේ. ඒ වගේ මේ සැපට ඉන්න පුළුවන්. පාසල් ගියත් ඉතින් එහෙනම් පාඩම් කරන එක ඉගෙන ගන්න එකේ දුක් තියෙන්නේ අර පොද්දෑගේ කුසන් යනකොට නම් දැන් දැන් කාලේ අපේ අම්මලා තාත්තලා පොද්දෑගේ කුසන් ගිහින් දෙනවනේ අපේ දරුවන්ට නේද? එහෙනම් ඒවත් ඒ තරම් දුක් නෙවෙයි. එහෙනම් වැඩිපුරම දුක් තියෙන ඉගෙන ගන්න ගියාම කොහෙද? හිතේ. පිළිගන්නවද? නේද? වැඩිපුරම දුක් තියෙන්නේ කොහෙද? හිතේ දුක් තියෙන්නේ. මොකද රූපවාහිනිය බලා ගන්න නෑ. නේද? අම්මලත් එක්ක කතා කර කර ඉන්න නෑ. ඕන ඕන තරම් නිදා ගන්න නැහැ පාන්දර නැගිටින්න වෙනවා. මේවා තමයි දුක්. නේද? එහෙනම් මේ ඔක්කොම දුක් තියෙන්නේ සිතේ. එහෙනම් මේ සිතේ තියෙන දුක් තියාගෙන එහෙනම් හිතෙන් දුක් විඳ විඳ අවුරුදු 10ක් 12ක් එක දිගට ළමයින්ට දුක් වෙන සිද්ධ වෙනවා. අපේ දරුවන්ට දුක් වෙන සිද්ධ වෙනවා. ඉතින් මං කියන දුක් අතහැරලා දාලා ඔන්න නිකන් ඉමු කියලා කිව්වම ළමයි කැමති නෑ කොහොමවත්. ඒක බෑ අපි ඉගෙන ගන්න ඕනේ. එහෙම නිකන් ඉඳලා හරියන්නේත් නැහැ නිකන් ඉන්නවා කියන්නේ කොහොමවත් හරියන්නේ නැහැ මම ඇහුවට නේද ඒක කොහොමවත් හරියන එක නෙවෙයි එහෙම බෑ එහෙනම් අපි මේකට විසඳුමක් හොයන්න ඕනේ හැම දෙයකටම ලෝකේ විසඳුම් තියෙනවා එහෙනම් මේකට විසඳුමක් හොයන්න ඕනේ මොකක් හරි වෙනසක් කරගන්න පුළුවන් නම් හරියටම හරි හ්ම් දුක් විඳින්නේ හිතෙන් කිව්වනේ නේද අපේ දරුවන්ට අදහසක් තියනවාද හිත වෙනස් කරන එක තමයි දැන් කරනවා නම් කරන්න තියෙන්නේ. ඉගෙන ගන්න එක එක්ක ඉගෙන ගන්න එක වෙනස් කරන්න ඕනේ. දුක් නැති කරගන්න, හිතේ ඇති වෙන දුක් වේදනා එපා වෙන ගතිය නැති කරගන්න. එහෙනම් ඉගෙන ගන්න එක වෙනස් කරන්න බැයි නම් හිත වෙනස් කරන්න ඕනේ. නේද? මෙතන සම්බන්ධ මොනවද? ඉගෙන ගන්නවා කියන සිද්ධියයි හිතයින සම්බන්ධ. නේද? ඉගෙන ගන්නවා කියන එක වෙනස් කරන්න බැයි නම් දැන් අපි බලන්න ඒක වෙනස් කරලා බෑනේ ඉගෙන ගන්න මෙපෑ. නැත්නම් ජීවිතය අසාර්ථක වෙනවනේ. එහෙනම් අනිත් පැත්තට හැරෙනවා. නේද? අනිත් පැත්තට හැරලා බලනවා සිත වෙනස් කරන්න පුළුවන්ද කියලා. අපේ පුතාලාට මම ඉස්සෙල්ලාම කියන්න ඕන දෙයක් තියෙනවා. බුද්ධ ආගම ඉගෙන ගන්න කාල පරිච්ඡේදයක් තියෙනවා නම් පාසලේ ඒක හරීම රසවත්ද නැත්නම් ප්‍රයෝජනවත්ද නැත්නම් එපා වෙනවද? ඇහුවොත් නේද? සමහර වෙලාවට අපි කියනවා මෙන්න මෙහෙම ආ බුද්ධ ආගම කාල පරිච්ඡේදයේනේ ඔන්න ඔහෙ අද අද හැන්දෑව දැන් ළමයෙක් අපිට මොකද කලින් ඉස්කෝලෙන් එකක් එන්න උනා කියලා මොනවද ඔයාලට අපි තියෙන්නේ හවස එකක් එන්න බුද්ධ ආගම ආ එහෙනම් කමන්නේ යන් ඕකෙන් පොත බලා ගන්න කියලා තියෙන්නේ ඊළඟට මම අහනවා බුද්ධ ධර්මයේ පිළිබඳව කවුරු හරි කොතනක හරි දරුවෙක්ව අමතර පන්ති වලට එහෙම යවනවද කවුරක්වත් අමතර පන්ති වලට යවන්නේ නැහැ. ඇයි? ඒක ලේසිනේ. නේද? ඒක පොත කියව ගන්න තියෙන්නේ. අන්න දුවේ පුතේ අපිට වැරදිච්ච තැන හරිද? බුද්ධ බුද්ධ ධර්මය කියලා කියන්නේ තවත් එක්තරා අපේ ගණිතය වගේ විද්‍යාව වගේ හරිද? අමාරු විද්‍යාවක්. හරිද? ඒකේ තෝරගන්න තියෙන්නේ අපිට නොපෙනෙන දේවල් වගේ. අපි හැමදාම හැදුවේ නේද? අපේ දෙමව්පියෝවත් මේක තේරුම් ගත්තේ නැහැ. දෙමව්පියෝ අපිට හදලා දුන්නේ අපේ දුවලා පුතාලාට ඉගෙන ගන්න කියලා හදලා දුන්නේ මොනවද කියලා බලන්න. හොඳ ඉස්කෝලයක් හදලා දුන්නා. ඇඳුම් හදලා දුන්නා. නේද? පොත් බෑග් අරන් දුන්නා. සපත්තු අරන් දුන්නා. ගුරුවරු හොයලා දුන්නා. එතකොට ටියුෂන් ගුරුවරු හොයලා දුන්නා. ගෙදර පාඩම් කරන්න තැනක් හදලා දුන්නා. මේස පුටු නේද? ඔක්කොම අඩුම ගානේ උණු වතුර බෝතලෙට නේද? තේ ටිකක් දාලා ගෙනත් තිබ්බා. නේද? එතකොට මේ ඔක්කොම කරලා දුන්නා. පේන දේවල් ඔක්කොම කරලා දුන්නා. හැබැයි අපේ දුවල පුතාලාට ඉගෙන ගන්න ඔය පේන දේවල් වලට අමතරව අත්‍යවශ්‍ය සකස් කරගන්න තව එකක් තියෙනවා. ඒ තමයි ප්‍රබලම දේ. ඒක තමයි පාවිච්චි කරන්නේ විභාගයට ගියාම. විභාගයට ගියාම පෑනද උත්තර ටික ලියන්නේ, හිතද උත්තර ටික ලියන්නේ. තමන්ගේ සිතේ තමයි මතක සටහන් ටික ඔක්කොම තියෙන්නේ නේද? විභාගයට ගියාම ඒ පැය තුනක කාලය තුල ක්‍රියාත්මක වෙන ප්‍රධානම දේ හිත. එහෙනම් ඉගෙන ගන්න නම් හදන්න ඕන ප්‍රධානම දේ හිත. නේද? ඉගෙන ගන්න නම් හදන්න ඕන ප්‍රධානම දේ හිත. එහෙනම් අපි බලන්න ඕනේ දරුවන්ට අපේ දරුවන්ට අපි ඔක්කොම සකස් කරලා දුන්නා. හැබැයි දරුවට ඉගෙන ගන්න අවශ්‍ය කරන සිත සකස් කරේ නෑ. අපේ දරුවොත් ඒක කල්පනා කරේ නෑ. එහෙනම් මේන්න මෙතන. ඒකයි මම කිව්වේ බුද්ධ ධර්මය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම හිත හිත ගැන තියෙන හිතේ අපිට නොපෙනෙන දේ ගැන තියෙන විද්‍යාව තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. පළවෙනියෙන් දරුවෝ අන්න ඒ අදහස තමන්ගේ සිතට ඇති කරගන්න ඕනේ. බුද්ධ ධර්මය කියලා තියෙන්නේ ඔය කියන කතන්දර ටික විතරක් නෙවෙයි ඉතිහාසයේ බුද්ධ ධර්මයේ තියෙන ඉතිහාසයේ විතර නෙවෙයි ඒවා ඒ ඔක්කොම වැටෙන භෞතික දේවල් වලට ඊට එහා ගිය විද්‍යාවක් තියෙනවා ගණිතයක් තියෙනවා තර්කානුකූලයි ඒක හරි තර්කානුකූලයි ඒ එන්න ඒ තර්කානුකූල බව තියෙනවා ඒක මෙහෙම කරොත් මෙහෙම වෙනවා මෙහෙම කරොත් මෙහෙම වෙනවා කියලා හොඳින්ම ගැළපෙන ස්වභාවයක් තියෙනවා අනිත් ටික අයින් කරන්න කියලා නේ මම කියන්නේ අනිත් ටික ඕන අර පොත්පත්වල තියෙන කතන්දර ටික ඒ ටික ඔක්කොම ඕනේ නමුත් සිත ගවේෂණය කරන නැත්නම් සිත ඇනලයිස් කරන සිත පිළිබඳව ක්‍රමවේද ඔක්කොම ටික ක්‍රමවේද කියලා කියන්නේ ඒකේ තියෙන මේක හදන්නේ කොහොමද? මේක මට අවශ්‍ය විදිහට සකස් කරන්න කොහොමද දැන් බලන්න. නිදිමතෙන් බාධා තියෙනවා. නේද? එක දිගට අරමුණකට යන්න බැරිකමක් තියෙනවා. සැලැස්මකට යන්න බැරිකමක් තියෙනවා. හිත හරියට නොසන්සුන් වෙනවා. පොඩ්ඩක් අතන් තරහ යනවා. මේ ඔක්කොම ඉගෙන ගන්න බාධාද නැද්ද? නේද? හුඟා කට්ටිය මහා වේගයෙන් සමහර වැඩ පටන් ගන්නවා. පටන් ගත්තට ටික දවසක්. නේද? ටික දවසක් යනකොට ඔක්කොම අතහැරෙනවා. එහෙනම් මේ ඔක්කොම තියෙද්දී තමන්ගේ හිත සකස් කරන්න ඕනේ අධ්‍යාපනයෙන් ඉහළම මට්ටමකට යන්න හිත සකස් කරන්න ඕනේ. ඒකේ පළවෙනි පියවර තමයි කරන දේ ඕනම දෙයක් කරද්දී අපේ දරුවනේ ඕනම දෙයක් කරද්දී. මම ඒක කිව්වේ මේ අපි කතා කරන දේ වැඩිහිටියන්ටත් මේක අවශ්‍යයි කියලා. කරන ඕනම දෙයක් කරද්දී ඒ කරන දේ පිළිබඳ පළවෙනියෙන්ම අපිට සන්තෝෂෙන් ඒක කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක කරනවා නෙවෙයි කෙරෙනවා. ඒකෙන් කෙරෙනවා. හරිද? රූපවාහිනිය ළඟටලා ඉගෙන ඉඳගෙන ඉඳ අමාරුවෙන් අනේ මම කොහොම හරි රූපවාහිනිය ළඟටලා ඉඳගෙන මේ වැඩසටහන බලන්න ඕනේ කියලා ඒ සමහර වැඩසටහන් බලන්න එහෙම යනවද අනේ අමාරුවෙන් මං ගිහින් මේක බලන්න ඕනේ කියලා දයන්නේ නෑ නෑ කැමැත්තෙන් යන්නේ නේද කැමැත්ත කියන්නේ ගිහිල්ලා වෙලාවට කකුල් හිරි වැටලා දන්නේම නෑ ඉඳගෙන ඉඳලා කකුල් හිර වෙන්න කකුල් දිදලා දන්නේම නැහැ. එතකොට පුළුවන් ඒක. එතන තියෙන්නේ හිතවල තියෙන වෙනසක්. මේ බලන්න සමහර අය ඉන්නවා දැන් එකම එකම රූපවාහිනිය අපිම රූපවාහිනිය වැඩසටහනක් ගැන සමහර අය ඉන්නවා එකම රූපවාහිනිය වැඩසටහන ගත්තාම නැත්තම් මම පහසුම දෙයක් කියන්න තේරුම් ගන්න ගීතයක් කියලා හිතන්න. ගීයක් ගායනා කරන ගීතයක් ඇහෙනවා. එක එක්කෙනාට එක එක්කෙනාට රුචිකත්වයේ තියෙන ගීත තියෙනවද නැද්ද? සමහර අය මහා සද්ද තියෙන ගීත වලට කැමති. සමහර අය ඉතාමත්ම සම්භාව්‍ය ගීත වලට කැමති. එතකොට සම්භාව්‍ය ගීත වලට කැමැත්ත තියෙන කෙනෙකුයි අර බොහෝ ශබ්දබද්ධ තියෙන ගීත වලට කැමැත්ත තියෙන එක්කෙනෙකුයි ඉන්න වෙලාවේ සම්භාව්‍ය ගීතයක් ගීත කීපයක් යනවා රූපවාහිනියේ. දැන් අරයා ඒ අර කැමැත්ත තියෙන එක්කෙනා ඇස් දල්වාගෙන ඇඟරි දෙන්නෙත් නෑ. යාට කිසි අමාරුවක් නෑ. අනිත් එකනටත් එතන ඉඳගෙන ඉඳ වෙනවා. අනිත් එක්කෙනා ඉන්නේ පහසුවෙන්ද අපහසුවෙන්ද? අපහසුවෙන් ඉන්නේ. එයාට ඉන්න බෑ. එයාගේ ඇඟ අත්‍රිදෙනවා. එයාට ඉන්නත් අමාරුයි. එහෙම නේද? හැබැයි අර කැමති එක්කෙනා හරි. දැන් බලන්න එකම ගීතේ රූපවාහිනිය යන්නේ එක්කෙනෙක් ඉන්නේ හරි අමාරුවෙන් එක්කෙනෙක් ඉන්නේ හරි කැමැත්තෙන් වෙනස තියෙන්නේ රූපවාහිනියේද ගීතය එකම ගීතය යන්නේ එහෙනම් වෙනස තියෙන්නේ මේ එක්කෙනෙක් සන්තෝෂයෙන් ඉන්නවා එක්කෙනෙක් එපා වෙලා ඉන්නවා වෙනස් වෙනස තියෙන්නේ ගීතයේද රූපවාහිනියේද කණේද දෙන්නගේ නැත්තම් සිත්වලද ආ එහෙනම් සිතක වෙනසින්ද එක්කෙනෙකුට එක එකම සිද්ධියේදී එක්කෙනෙකුට එතන පහසුවෙන් ඉන්න පුළුවන් අරයාගේ හිත වෙනසින්ද එතන අපහසුවෙන් ඉන්නේ නේද අපහසුවෙන් ඉන්න කෙනාට එතන පහසුවෙන් ඉන්න නම් මොකද කරන්න වෙන්නේ හිත වෙනස් කරන්න ඕනේ නේද එහෙනම් අපි අපේ දරුවනේ අධ්‍යාපනයේට අපේ සිත වෙනස් කරගත්තොත් යම් යම් වෙනසක් කරගත්තොත් මේක කැමැත්තෙන්ම කරන්න පුළුවන්. හරිද? කැමැත්තෙන්ම මේක කරන්න පුළුවන්. කැමැත්තෙන් කරොත් අවුරුදු 10ක් දුක් විඳින්න ඕනේ නැහැ. ඇයි? පාඩම් කරන්නේ සන්තෝෂයෙන්. හරිද? වැඩ කරන්නේ සන්තෝෂයෙන්. පාන්දර නැගිටින්නේ සන්තෝෂයෙන්. ගණන් හදන්නේ සන්තෝෂයෙන්. එතකොට අපරාධි අවුරුදු 10ක් දුක් විඳේ අපිට තේරුන්නේ නැහැ මෙන්න මෙතන වෙනස් කරන්න ඕනේ කියලා. වැඩේ පටන් ගන්න ඕනේ මෙතන වෙනස් කළා කොහෙද? සිත වෙනස්. ඔන්න එහෙනම් පළවෙනි දේ. හරි පළවෙනියෙන් අද අපි ඉගෙන ගත්ත දේ මොකද්ද? හැම වෙලෙම අපි මතක තියෙන්න ඕනේ මම කරන වැඩේ ගැන මට සන්තෝෂය උපදින විදිහට ඒක කරන්න ඕන දෙයක් නං. ඒක ලෝක සම්මතයේ ඉගෙන ගන්න ඕන කියන එක කරන්න ඕනද නැද්ද? කරන්නම ඕනේ. දරුවෙකුට දිනු වෙන්න නම් ඉගෙන ගන්න එක කරන්නම ඕනේ. එහෙනම් අවුරුදු 10ක් දුක් විඳ මේක කරනවද? සන්තෝෂයෙන් කරනවද? කොච්චර දෙයක්ද ඒක සන්තෝෂයෙන් කරන්න පුළුවන්කම තියෙනවද? නේද? එහෙනම් හිත වෙනස් කරන්න ඕනේ. හ්ම්. දැන් අපි බලනවා පොඩ්ඩෙන්. ඒකයි මම කිය මේක මේ ගණන් පාඩමක් වගේ. හරි. <laughs> මේක විද්‍යා පාඩමක් වගේ. දැන් අපි බලනවා එක පියවරෙන් පියවරටයි මේ කියන්නේ. පළවෙනි පියවර දුක් විඳින්මින් පාඩම් කරයි. නේද? ගවේෂණය. දැන් අපි ඉස්සෙල්ලාම නේද? අපි දන්නවනේ විද්‍යාත්මකව තියෙන පරීක්ෂණය, නිරීක්ෂණය සහ නිගමනය. නේද? දැන් අපි පරීක්ෂණයක් කරන්නයි යන්නේ. මොකද පරීක්ෂණය මේ හිත වෙනස් කරන්න, හිත වෙනස් කරන්න පුළුවන්ද? නේද? එතකොට එතකොට අපි මේකෙදී දැන් බලන්න හිත වෙනස් කරමින් සතුට ඇති කරගන්න පුළුවන්ද කියන පරීක්ෂණය කරන්න යන්නේ. ඒ ගැන අපි දැන් කරන්න හදන්නේ මොකද? ඒක වෙනස් කර කර වෙනස් කර කර නිරීක්ෂණය කරන්න ඕනේ. නිරීක්ෂණය කරලා නිගමනයකට එන්න ඕනේ. එහෙම නේද? එහෙනම් දැන් මේක පටන් ගද්දී ඉතින් මේක තියෙනවානේ අවකාශයක් නේද? මේක තියෙනවා නියදි අවකාශයක්. නැත්තම් මේක අපි කොටසක් අරගෙන බලන්න ඕනේ. මේකේ කල හැකි දෙයක් තියෙනවද කියලා කොහොම හරි කමක් නැහැ. දැන් අපි බලනවා මොකක්ද වෙනස් කරන්න ඕනේ. හරිද? අපි බලනවා අපි සන්තෝෂෙම කරන්නේ මොන දේවල්ද? අසන්තෝෂයෙන් කරන්නේ මොන දේවල්ද? වෙනස් කරන්න ඕන තැන හොයාගන්න බෑ නේද? අපි සන්තෝෂයෙන් කරන්නේ මොන දේවල්ද? කැමති දේවල්. අසන්තෝෂයෙන් කරන්න මොන දේවල්ද? අකමැති දේවල්. අපේ ජීවිතේ අපිට අකමැති දේවල් තියෙනවා, කැමති දේවල් තියෙනවා. සන්තෝෂයෙන් කරන්නේ කැමති දේවල්, අසන්තෝෂයෙන් කරන්නේ අකමැති දේවල්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එහෙනම් මෙතනයි අපිට හොඳට තේරෙන්න ඕන. අපි ඉගෙන ගැනීම සඳහා කරන ඉගෙන ගන්න ලොකු කෙනෙක් වෙන්න කැමතියි. හරි ඒ එතෙන්ට කැමැත්තක් තියෙනවා. හැබැයි ඉගෙන ගැනීමේදී කරන දේවල් වලදී අපි කැමැත්තේ නෙවෙයි කරන්නේ. ඒ කැමැත්ත මදි අපිට. නේද? කැමැත්ත මදි ඒකින්ද තමයි ඒකින්ද තමයි අපි මේ දේ කරන්නේ කැමැත්තෙන් නෙවෙයි. උදාහරණයක් මතක් කරොත් එහෙම ඔන්න පාසලේ ගුරුව පාසලේදී අපේ දරුවන්ට කියනවා මේ ලබන දවස් දෙකකින් ආය පාසල් වෙනකොට මෙන්න මේ ගණන් ටික හදාගෙන එන්න ඕනේ. නැත්තම් මෙන්න මේ පාඩම පාඩම් කරන් එන්න ඕනේ කියලා කියනවා. ඒකලා කියනවා තුන්වෙනි දවසේ ඔය දෙවෙනි දවසේ අපි හිතමුකෝ සවුද දවසක කියනවා බදාදා වෙනකොට ගණන් ටික හදාගන්න කියලා කියනවා. ඊළඟට පාසල දිනු කියනවා බ්‍රහස්පතින්දා තමයි අධ්‍යාපන චාරිකාව කියලා කියනවා. බ්‍රහස්පතින්දා අධ්‍යාපන චාරිකාව යනවා කියලා කියනවා කොහරි ඈතකට. දැන් ගෙදර එන වෙලාවෙ නැතව කියපු දැන් කාරණා දෙකක් කියලානේ. හැම වෙලෙම මතක් වෙන්නේ කෝකද? අන්න හරි ගණන් ටික හදන එක තමයි මතක් වෙන්නේ. ද? නැහැ. හැම වෙලේම මතක් වෙන්නේ මොකද්ද? හරි. ඇයි ඒකට ගොඩාක් කැමතිද? අන්න අපිට පොඩි නිගමනයකට එන්න පුළුවන් අපිට හැම වෙලේම මතක් වෙන දෙයක් තමයි කැමති දේ. කැමති දේ නිබඳව මතක් වෙනවා. නේද? එතකොට එහෙනම් අපිට හොයාගන්න පුළුවන් අන්න එහෙම අපේ කැමැත්ත අධ්‍යාපනය පැත්තට තියෙන කැමැත්ත තියනවද කියලා. එතකොට කැමති දේ සඳහා සතුටු දේ සඳහා අපි හැම වෙලෙම දැන් ගෙදර ඇවිල්ලා මම තව දෙයක් අහනවා දරුවන්ගේ දැන් ඔය කාරණා දෙකක් නේ අපි ගත්තේ සැලසුම් හදන්නේ කොකටද ඒ කියන්නේ ඒ කියන්නේ දැන් ගෙදරට මම අර ගණන් ටික හදන එක අද මෙච්චරක් හදනවා අද මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා සැලසුම් හදනවාද නැත්නම් අධ්‍යාපන චාරිකාව ගැන සැලසුම් හදනවද සැලසුම් හදන්නේ එතන කරුණු එකතු කරන්නේ කැමති දෙයට. අපි කැමති දෙයට කරුණු එකතු කරනවා. කැමති දෙයට සැලසුම් හදනවා. හරි? ඒක හදනවද හිතේ හැදෙනවද? හැදෙනවා. හොඳට මතක තියාගන්න. කැමැත්ත තියෙනවා නම් අපි plan එකක් හදාගන්නවා. මෙහෙමයි කරන්නේ, මෙහෙමයි කරන්නේ, මෙහෙමයි කරන්නේ කියලා. කැමති නැති දේ අමාරුවෙන් බැරිම තැන තමයි කරන්නේ. හරි හුඟක් දරුවෝ ගණන් ටික හදන්නේ කොයි වෙලාවද? හ්ම් දැන් ලබන සමුදා කරන් එන්න තියෙනවා නම් ඊරිදා රෑ අන්තිම මොහොතේ අඬාගෙන තමයි අරක කරන්නේ නේද? එතකොට සවුන්ද කරහයි යන්න තියෙන. ඒකත් භාගයට තමයි කරගන්න වෙන්නේ. මොකද අකමැති දේ පුළුවන් තරම් කල් යනවා. කැමති දේ පුළුවන් තරම් ඉස්සරහට යනවා. නේද? එතකොට එහෙනම් දැන් අකමැති දේ කරන්නේ අසන්තෝෂයෙන්, කැමති දේ කරන්නේ සන්තෝෂයෙන්. එහෙනම් දැන් ඔන්න අපිට තේරුණා. එහෙනම් අසන්තෝෂයට හේතුව අකමැත්තයි. නේද? දුකෙන් කරන්න වෙලා තියෙන්නේ ඇයි? අකමැති නිසා. කල් දාන්නේ ඇයි? අකමැති නිසා. නේද? එහෙනම් දුක් විඳින්න වෙලා තියෙන්නේ අකමැති නිසා. දැන් බලන්න ඕනේ එහෙනම් මෙන්න බලන්න එහෙනම් වෙනස් කළ යුතු තැනක් අපිට හම්බුණා. දැන් මේක නිකන් අර ගැලීම් සටහනක් වගේ ෆ්ලෝ chart එකක් වගේ මතක තියෙන්න ඕනේ. හරිද? මම මේ කියන දේ ෆ්ලෝ chart එකක් වගේ මතක තියෙන්න ඕන දරුවන්ට. අපි බැලුවා ඉස්සෙල්ලාම ඉස්ලාම් ප්‍රතිපලය දිහා බැලුවා මම දුකෙන් අමාරුවෙන් තමයි මේ වැඩේ ඉගෙන ගන්න එක කරන්නේ ඒකට හේතුවක් අපිට හම්බුණා කැමැත්ත නැතිකම නේද අකමැති දේවල් පස්සට යනවා අකමැති දේවල් දුකෙන් කරන්නේ කැමැති දේවල් ඉස්සරහට එනවා නේද වෙනස් කරනවා නම් වෙනස් කරන්න ඕන ඉගෙන ගන්නවා කියන එක නෙවෙයි හිතයි කියලා තේරුම් ගත්තා දැන් අන්තිමට වෙනස් කළ යුතු තැනටම අපි දැන් ඇවිල්ලා තියෙන්නේ වෙනස් කළ යුතු තැන තමයි අධ්‍යාපනය සඳහා තියෙන කැමැත් අකමැත්ත කැමැත්ත බවට පරිවර්තනය කරන්න පුළුවන් නම් අන්න හිත වෙනස් කරනවා කියන්නේ ඒකයි. එහෙනම් වෙනස් කළ යුතු තැන අහු වුණා දැන් අපිට. හරි. අධ්‍යාපනය සඳහා තියෙන අකමැත්ත කැමැත්ත බවට පරිවර්තනය කරන්න පුළුවන් නම් මගේ වෙනසක් වේවි. නේද? අපි මේක කරලා බලන්න ඕන දවසකට දෙකකට කරලා බලන්න. මම හොඳට එහෙනම් ඉඳලා ඒ දවස් දෙක තුනේ. හරි. එහෙනම් දැන් මොකද කරන්නේ? මට පුළුවන් මේක දීර්ඝ වශයෙන් කරන්න. ඒක අපේ අත්දැකීමෙන් කරන්න ඕනේ මේක. හරිද? අධ්‍යාපනය සඳහා තියෙන අකමැත්ත කැමැත්ත බවට පරිවර්තනය කරන්න පුළුවන් නම් මට මේ වැඩේ ලස්සනට කරන්න පුළුවන් අවුරුදු 10ම සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. නැත්නම් අවුරුදු 10ම ඉන්නේ පොඩ්ඩක් අන්තරහ යනවා, එපා වෙනවා, වෙන වෙන වැඩ කරන්න හිතෙනවා. හරිද? හරි අමාරුවෙන් තමයි ඉන්නේ. හරි අමාරුවෙන් තමයි වැඩ කරන්නේ හැමෝටම. එහෙනම් දැන් අපි බලන්න යන්නේ අකමැත්තක් කැමැත්තක් බවට පත් කරන්නේ කොහොමද කියලා. හරිද? මම මේවා කතා කරන්නේ මගේ අදහස එහෙම නෙවෙයි. භාවනා කරන කෙනෙකුට ඇති කළගත යුතු ඉස්සෙල්ලාම දේ ගැන අපේ වැඩි අහගෙන ඉන්න වැඩි හිටියන් මම මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මොකක් ඇති කරගන්න කියලාද? භාවනා ආරාමතාවය ඇති කරගන්න කියලා. රාමතාවය කියන්නේ කැමැත්ත. හරි. කිද්දිපාද ධර්ම වල අපේ දරුවන්ට මේක බොහොම වැදගත්. විභාගයක් ජය ගන්නවා කියලා කියන්නේ අධ්‍යාපනය ජය ගන්නවා කියලා කියන්නේ යම් ඉලක්කයක් ජය ගන්නවා කියලා කියන්නේ සිද්ධියක් ඉන්සිඩන්ට් එකක් හරි මොකක් හරි සිදුවීමක් ඕනම සිදුවීමක් සිදු ඒ සිදුවීම වලට ධර්මය කියනවා යුද්ධයක් කියලා ධර්මය කියන්නේ යුද්ධයක් කියලා ඕනම සිදුවීමක් සිදු හේතු වෙන දේවල් වලට මූලික වෙන දේවල් වලට කියනවා පාදක කියලා එහෙනම් 이르තියක් සිදු වෙන්න පාදක වෙන දේ මොනවද ඒවට කියන්නේ එතකොට? 이르දි පාද කියලා. දැන් අපි විභාගන්න එකයි මම කිව්වේ. අපි විභාගයට දහම් පාසලේදී හෝ පාසලේදී ඉර්ධි පාද යනු මොනවාද? ඒකට පාඩම් නම් හරි. ඒකනේ කිව්වේ ඕන වෙලාවක ඉගෙන ගන්න පුළුවන් කියලා. නේද? ඕන වෙලාවක ඉගෙන ගන්න පුළුවන් කියලා කිව්වේ ඒකයි. එහෙනම් ඉර්ධි පාද කියලා කියන එකේ පළවෙනි එක ඡන්ද කියන එක. ඡන්ද කියන්නේ කැමැත්ත. හරිද? ඡන්ද කියන්නේ කැමැත්ත කියන එකයි. එහෙනම් මේ මෙන්න මේ කැමැත්ත කියන එක ඔය ඔය ධර්මයේ තියෙන ඉද්ධිපාද කියන එක වැඩෙන්නේ නම් සෝවාන් අවස්ථාවල් වගේ ඉහළට දැත්තා මේක අපි මේ මූල ධර්ම ටික අපිට ධර්මයෙන් මෙහාට ගන්න පුළුවන්. ඕනම සිද්ධියක් සිද්ධ කරගන්න නම් ඒ සිද්ධිය සිද්ධ වෙන්න නම් තමන්ගේ තුළ ඒ සිද්ධිය සඳහා කැමැත්ත තිබිය යුතුයි කියන එක. හරි. එහෙනම් අපි දැන් බලමු දැන් බලමු අපි ළඟ මේ කැමැත්ත කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ මේක. හරි? අපි ළඟ කැමැත්ත කියන එකට මොකද වෙන්නේ කියලා බලන්න. හරි? එකක් අපිට හරියට කැමැත්ත තියනවද කියලා බලා ගන්නත් උනේ. ඇත්තටමත් ඉගෙන ගන්න කැමැත්තක් නැත්තටම නෑද? නෑ තියෙනවා. නේද? වෛද්‍යවරයෙක් වෙන්න කැමැත්තක් තියෙනවා, ඉංජිනේරුවෙක් වෙන්න කැමැත්තක් තියෙනවා, ළමයින්ගේ කැමැත්තක් තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ කැමැත්ත ප්‍රමාණවත්ද කියන එකයි. හරිද කැමැත්තට මොකද වෙන්නේ නේද හැම වෙලෙම අපි බලන්න ඕන ඕනම දෙයකදී අපේ දරුවෝ බලන්න ඕන මගේ සිත දිහා මම හොඳට එබිකම් කරලා බලන්න ඕන මේ කැමැත්තට මොකද වෙන්නේ අපි මෙතෙන්දී අපි පොඩි උදාහරණයක්කින් අපේ දිහා හැල්ල බලන්න ඕනේ අපේ ක්‍රියාවලිය දිහා බලන්න ඕනේ හැම වෙලෙම මම මොනවද කරන්න කියලා බලන්න එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා අපි යනවා පොඩි උත්සවයක් තියෙන තැනකට අපි හිතන්නකෝ එතකොට අපේ පුංචි පුතෙක් යනවා අම්මලත් එක්ක යනවා මේ මොකක් හරි ගමේ තියෙන උත්සවයකට ගෙදරකට. ගිහිල්ලා ඒ ගෙදර ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට කැමැතිම යාළුවෙක් ඉන්න හැපැත්තේ. හරිද? අනිත් පැත්තේ ඉන්න ගොඩාක් කැමති යාළුවෙක්. දැන් මේ පැත්ත බලමුවම ඇති උනේ මොකද්ද හිතේ? කැමැත්ත. අර පැත්ත බලපුවම ඇති උනේ ලොකු කැමැත්ත. නේද? හැරෙන්නේ කොයි පැත්තටද යන්නේ කොයි පැත්තටද? වැඩියෙන් කැමැත්ත තියෙන පැත්තට තමයි යැවෙන්නේ නේද? එහෙනම් කැමැති දෙකක් ආපුවාම කැමැති දෙකක් ආපුවාම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? වැඩි කැමැත්ත තියෙන එක. හරිද? ඔන්න සිද්ධ වෙන දේ. ඉගෙන ගන්නත් යම් කැමැත්තක් තියෙනවා. හැබැයි රූපවාහිනිය යන ක්‍රිකට් මැච් එකට ඊට වැඩි කැමැත්තක් තියෙනවා. හරිද? ඔන්න අපේ පුතෙක් පාසලේදීම හිතාගෙන අද නම් ගෙදර කියලා මම හොතර පාඩම් කරනවා ඉන්න ලෝකේ කියලා මොකක් හරි හේතුවක් හින්දා නැත්නම් විභාගෙ කිට්ටු වෙලා හින්දා ලොකු කැමැත්තක් ඇති කරගෙන අද නම් ගෙදර කියලා මම පාඩම් කරනවා කියලා. දැන් කැමැත්තත් එක්ක එන්නේ ඇවිල්ලා ඉක්මනට පිරිසිදු වෙලා කෑම කාලා හරිද ඔක්කොම කරලා දැන් කුස්සියට ගිහලා කෑම කාලා දැන් කුස්සියේ ඉඳන් පාඩම් කරන කාමරයට යන්නයි යන්නේ. යන්න තියෙන සාලේ හරහා. හරි. දැන් තාම කැමැත්ත තියෙන මොනවටද? ඉගෙන ගන්න. හරි. දැන් මෙයා මේම යනකොට අන රූප වාහිනිය දකිනවා. ගොඩක් කැමැත්තක් තියෙන වැඩසටහනක් යනවා. දැන් මොකද වෙන්නේ? යන්න ගියේ කොහෙවත් යවුනේ වෙන කොහෙවත්. හවුද නැද්ද? මේ මෙතන තියෙන ලොකු ප්‍රශ්නයක්. හරි. මෙතනදී අපේ දුවේ පුතේ අර රූපවාහිනියට තියෙන කැමැත්තට වඩා කැමැත්තක් තිබුණා නම් අර වැඩේ කරන්න මම අරක අභිභවා මට යන්න පුළුවන්කම යනවා නෙවෙයි යවෙනවා ඒ පැත්තට යවෙනවා නේද අන්න එතන අපි හොඳට බලන්න මම මේ ලොකු දෙයක් කිව්වට අපේ දරුවන්ට මේක තේරෙනවා. මේක හොඳට මතක තියාගන්න ඕනේ. මම රූපවාහිනිය ඉස්සරහ පරදිනවා. හරිද? රූපවාහිනිය ඉස්සරහ පරදින්නේ මට වැඩි කැමැත්ත තියෙන්නේ රූපවාහිනිය යන්නට වැඩසටහනට. එහෙනම් මම දැනගන්න ඕනේ මට අධ්‍යාපනයේ ඊට වඩා වැඩි කැමැත්ත හැදිලා තිබ්බනම් ඒක වෙන්නේ නෑ. හැදිලා තිබ්බනම් ඒක වෙන්නේ නෑ. එහෙනම් මම මොකද කරන්න ඕනේ? ඒ සඳහා වැඩි කැමැත්ත හදා ගන්න ඕනේ. වැඩි කැමැත්ත හදා ගන්න ඕනේ. හදාගත්තොත් දෙමාපියෝ දැනගන්න ඕනේ කැමැත්ත සකස් කරවන්න දරුවන්ගේ මනස තුල. ඒ වැඩේ කරන්නෙම නෑ අපි. නේද? ගොඩාක් දෙමාපියෝ කරන්නේ තරවටු කරලා ඉන්දෝනවා මේ සුඩිය. හරිද? තරවටු කළා මේ සුඩින් ඉන්දෝනවා. ඔතෙන් ගිහලා දැන් පැයකින් තමයි ආය නැගිටින්න ඕන. පාඩම් කරන්න ඕනද? කියලා. එතකොට උතර මොකද වෙන්නේ? ඉඳගෙන නම් ඉඳී හිත වෙන කොහෙවත් ඔය පොතක් කුරුටු ගගයිනි. නේද? ඉතින් එහෙනම් ඔන්න බලන්න එහෙනම් දැන් කැමැත්ත වර්ධනය කරන්න ඕනේ කැමැත්ත වැඩි කරන්න ඕනේ මේකට දැන් මොකද කරන්නේ කියලා හන්න බලන්න පියවරෙන් පියවර නේද බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව දේශනා කරපු දේවල් වලට අනුව අපි මේ ජීවිතය ගැන කතා කරද්දී පියවරෙන් පියවර පියවරෙන් පියවර අපිට පැටලිලා තියෙන මනස නැත්තම් සිත නේද? වැඩ කරන්න ගියම පැටලිලා තියෙන තැන ලෙහෙනවද නැද්ද? ලෙහෙනවා. අපි අපි පැටලිච්ච හින්දා අපේ ජීවිතය අපි පැටලිලි ඇති කරගත්ත හින්දා තමයි අපිට හරියට මේක ක්‍රියාත්මක කරගන්න බැරි වුණේ. එහෙනම් අපිට නේද දැන් බලන්න ඕනේ කොහොමද කැමැත්ත ඇති කරගන්නේ කියලා. හරි. අපි මේක බය වෙන්න එපා. අපි ඊළඟ සෙන්සුරා දවසෙත් කතා කරනවා මේ ගැන. මේකට අපි වැඩ පිළිවෙල දෙනවා. අද මේ සංකල්පය ඇති කරගත්තාම ඇති. හරිද? දරුවෝ ටික අද සංකල්පය ඇති කරගත්තාම හොඳට ඕව. ඊට පස්සේ අපි කතා කරමු මොකද්ද කරන්නේ කියලා. හොඳයි. දැන් එහෙනම් පළවෙනියෙන් අපිට තියෙන දැන් කැමැත්ත ඇති කරගන්න විදිහ. කැමැත්ත ඇති කරගත්තොත් හරියටම හරි. ආයෙ මොකුත් ප්‍රශ්නයක් නැහැ. කොහොමද ඇති කරගන්නේ? ඕනම දෙයක්කට කැමැත්ත ඇති කරගන්න නම් ඔක්කොටම ඉස්සෙල්ලා අපේ ජීවිතේට තියෙන්න ඕනේ දුවේ පුතේ අනිවාර්යම අරමුණක්. අරමුණක් නැති කෙනාගේ ජීවිතය හරියට නිකන් හැකරැල්ලෙක් වගේ. ඇයි හැකරැල්ලෙක් වගේ කියන්නේ? හැකරැල්ල කෙලින් යනවනේ නේද? හැකරලා ඉතින් මෙහෙම මෙහෙම නෙවෙයි නහම කෙලින් යනවනේ සාමාන්‍යයෙන් ගත්තා. හැබැයි කොහරි හැප්පුණ ගම මොකද වෙන්නේ? අර පැත්තට හැරෙනවා. නේද? කොහේ හරි ගිහිල්ලා පිටියක වැදුනොත් එහෙම පිටිය පැත්තට හැරෙනවා. ආයෙ ඔහෙන් ගිහලා තව පිටියක වැදුනොත් ඒ පැත්තට හැරෙනවා. තව කොහෙට හරි වැදුනොත් ඒ වදින වදින පැත්තට හැරි හැරි යන්නේ. ගියාට වැඩක් නැහැ. අරමුණ නැත්තා. එහෙනම් ජීවිතේට තියෙන්න ඕන අරමුණක්. හරිද? ජීවිතයේ ජීවිත අරමුණ තමන්ගේ ජීවිතයේ ප්‍රබලම දේ බවට පත් වෙන්න ඕනේ. එහෙනම් පළවෙනියෙන්ම කරන්න ඕන මොකද්ද? අරමුණක් නැති දරුවෝ මොකද කරන්න ඕනේ? අරමුණ ඇති කරගන්න ඕනේ. අරමුණක් නැති දරුවෝ අරමුණක් ඇති කරගන්න ඕනේ. අරමුණක් තියෙන දරුවෝ බලමු අපි මොකද වෙන්නේ කියලා. එහෙනම් පළවෙනි දේ අරමුණක් ඇති කරගන්න ඕනේ. මම අනිවාර්යයෙන්ම දොස්තර මහත්තයෙක් වෙනවා. මම අනිවාර්යයෙන්ම නීතිඥයෙක් වෙනවා. මම අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ තමන් කැමති තමන්ට රුචිකත්වයක් තියෙන බොහෝ කැමැත්තක් තියෙන යම් අරමුණක් ලෞකික අරමුණක් ඒක ලෞකික අරමුණක් ඇති කරගන්න ඕනේ ළමයි. හරිද? එහෙනම් දැන් පළවෙනි පියවර මොකද්ද? අරමුණක් නැත්තම් මං ඔහේ නම් ඉන්න සමහර අය ඒ ලෙවල් කරන්න ගියම මම දැකලා තියෙනවා. ටික දවසක් බයෝ කරනවා. ටික දවසක් මැප්ස් කරනවා. ටික දවසක් කොහොමද කරලා අන්තිමට හાર્ට් කරනවා <laughs> නේද? ඉතින් හැමදාම මේක මාරු වෙන්නේ නේද? හරියටම එක පැත්තකට අරමුණ නැති හින්දා. සමහර අය පුංචි කාලේ ඉඳන්ම මම මෙන්න මෙතෙන්ට යන්නේ කියලා අරමුණ කියනවා. හරි. එහෙනම් අරමුණක් නැති අය මොකද කරන්න ඕනේ? එයාලා ජීවිතේට අරමුණක් ඇති කරගන්න ඕනේ. අරමුණ ඇති කරගත්ත පමණින් අරමුණ වලට යනවද? හුඟක් දරුවන්ට හතේ පන්තියේදී අටේ පන්තියේදී වගේ ලොකු අරමුණු තියෙනවා. 9 10 වගේ පන්ති වලට යනකොට ඒ අරමුණු ටිකක් අඩු වෙනවා සමහර අයගේ. ඕලෙවල් කරලා ඉවරනකොට සමහර අයගේ නැත්තරම නැති වෙනවා ඒ අරමුණ. සමහර අය තියාගෙන ඉස්සරහට යනවා. ඒ ලෙවල් පටන් ගත්තාම අරමුණ නෑ බැරි වෙයි වගේ. හරි ටික ටික අඩු වෙනවා. එහෙනම් ඒ අරමුණු එහෙම වෙනස් වෙන්නේ අරමුණ තීව්‍ර නැති හින්දා අරමුණට බලයක් හිතේ නැති හින්දා. අරමුණක් ඇති කරගත්තට මදි ඒ අරමුණ කෙරෙහි ලොකු කැමැත්තක් ඉස්සෙල්ලාම හදාගන්න ඕන. අරමුණ කියන්නේ සිද්ධියන්නේ. නේද අපේ පුතෙක් දුවේක් පුතෙක් දොස්තර මහත්තයෙක් දොස්තර නෝනා කෙනෙක් වෙනවා කියලා කියන සිද්ධියක් නේද කවදා හරි සිද්ධ වෙන්න ඕන සිද්ධියක් ඒ සිද්ධියට පාදක වෙන ධර්ම තියෙනවා පාදක වෙන ධර්ම එහෙනම් ඒකත් ඉර්ධියක් ඉර්ධිපාද කියලා අපි කිව්වා නේද අපිට දරුවන්ට ගැලපෙන විදිහට ඒක ගත්තොත් එහෙනම් ඒකට කැමැත්තක් ඇති වෙන්න ඕනේ අරමුණට තියෙන කැමැත්ත රූපවාහිනී නාලිකාවක තියෙන වැඩසටහනට තියෙන කැමැත්තට වඩා වැඩි වෙන්න. හරිද? අන්න ඒක හදාගත්තොත් එයා ඒ අරමුණට යනවා. දැන් අපි අරමුණු තියෙන අය ගැන කතා කරන්න යන්නේ පොඩ්ඩක්. මම අපේ දරුවන්ගෙන් අහනවා අපේ දරුවන්ට අරමුණු තියෙන අය ඉන්නවනේ දැන්. ඔයාගේ අරමුණ සාමාන්‍යයෙන් මතක් වෙන්නේ කොච්චර කාලෙකින්ද? අපි අපේ දරුවන්ට අපි කියනවා කෝ බලන්න හැම වෙලේම වගේ අරමුණු මතක් වෙන අය ඉන්නවද? කියලා අහපුවාම දරුවෝ ගොඩකට හැම වෙලෙම වගේ මතක් වෙන්නේ නැහැ. දවසකට 10 10 12 වාරයක් මතක් වෙන අය ඉන්නවද? සාමාන්‍යයෙන් ඉන්නවා. හැම වෙලෙම වගේ මතක් වෙන. ඒ කියන්නේ හැම වෙලෙම නෙවෙයි සාමාන්‍යයෙන් දවසේ වැඩි වාර ගාණක් මතක් වෙනවා නම් තමන් මම මේ වගේ කෙනෙක් වෙන්නයි ඉන්නේ මම මේ වගේ කෙනෙක් වෙන්නයි ඉන්නේ කියලා අරමුණ මතක් වෙනවා නම් ඒ අය නම් අරමුණට යනවාමයි. හරිද? එහෙම මතක් වෙන වාර ගාණ අඩු නම් එයා අරමුණට යන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩුයි. දැන් සමහර අය ඉන්න දවසකට 10 දොස් පාරක් මතක් වෙනවා. සමහර ඉන්න දවසකට එක සැරයක් විතර තමයි මම දොස්තර කෙනෙක් වෙන්න ඉන්නවා කියලා මතක් වෙන්නේ. හරිද? සමහර අය ඉන්නවා මතක් වෙන්නේ සතියකට එක සැරයක් විතර. හරි මම මේ වගේ අරමුණකින් ඉන්නේ කියලා. දන්නවද? සමහර ළමයි ඉන්නවා දොස්තර මහත්තයෙක් වෙන්න ඕනේ කියලා තමයි එයා ඉන්නේ හැබැයි මතක් වෙන්නේ දොස්තර මහත්තයෙක් දැක්කහම විතරයි. <laughs> ඒ වගේ එච්චරම අඩුයි නම් අරමුණ මතක් වෙන ඒ අරමුණට යයිද? යන්නේ නැහැ. දැන් ආයෙ මම බලනවා. ඇයි මතක් වෙන්නේ නැත්තේ? ආ. අන්න ආයෙ පටන් ගත්ත තැනට යනවා ආයසරයක්. ගුරුවරයා කිව්වා ගණන් හදාගෙන ඉන්න කියලා ගුරුවරයා කිව්වා අධ්‍යාපන චාරිකාව අනිද්දා කියලා. කෝකද මතක් වෙන්නේ? අධ්‍යාපන චාරිකාව. මතක් වෙන්නේ නම් කෝකද? කැමැත්ත තියෙන තැනම මතක් වෙන්නේ. කැමැත්ත තියෙන එක තමයි මතක් වෙන්නේ. එහෙනම් අපිට අරමුණ මතක් වෙන වාර ගාන අඩු නම් ඒ ඇයි අරමුණට තියෙන කැමැත්ත අඩුයි. හරිද? අරමුණට තියෙන කැමැත්ත අඩුයි. අන්න හිතේ තියෙන මූලධර්ම. තියරිස්නේ. හරිද? මොනවද? කැමැත්ත තියෙන තරමින් තමයි ඒක මතක් වෙන වාර ගාන තියෙන්නේ. කැමැත්ත තියෙන තරමින් තමයි මතක් වෙන වාර ගාන තියෙන්නේ. එහෙනම් අපේ දරුවන්ට tamamම විනිශ්චයකට එන්න පුළුවන්. මගේ අරමුණ මට මතක් වෙන වාර ගාන අඩුයි. ඒ කියන්නේ කැමැත්ත අඩුයි කියන එකයි. හරි? එතකොට දවස් එහෙනම් කැමැත්ත වර්ධනය කරගත්තොත් අපිට පුළුවන් අපිට මතක් වෙන වාර ගන්න වැඩි වෙන. ඇත්තටම හිතලා බලන්න. අරමුණක් තියලා දැන් නුවරින් නම් ගොළඹෙන කෙනෙක් ඉන්නවා. හරිද? මේ මේ අරමුණ හැම වෙලෙම තියෙනවා කියන එක මොකද්ද කියන එක මතක තියාගන්න. මොකද්ද කියන එක අපේ දරුවන්ට හිතා ගන්න ඕන. නුවරින් නම් ගොළඹෙන කෙනෙක් ඉන්නවා කියන වාහනයක් කියලාගෙන. එයා ඉතින් වෙන වෙන ඒවා කතා කර කරත් වෙනවා. නේද? වෙන වෙනම කතා කර කර එනවා වෙන වෙන ඒවා හිත හිත එනවා හැබැයි එයාට එක සැරයක්වත් එන පාර අමතක වෙනවද නේද මුළු ගමනේදීම සිද්ධ වෙන එක දෙයක් නම් තියෙනවා එයා යන්නේ කොයි පැත්තටද කොළඹ පැත්තටම යන්නේ ඔය අතුරු පාදේ වෙන ඒවා නේ කතා දැන් ළඟින් ඉන්න කෙනෙක් කතා කර කර ඉවලා ඒකින්ද මෙයා වෙන පාරක ගිහිල්ලා එහෙම වෙනවද නෑ නේද එහෙම වෙන්නේ නැත්තේ එයා අරමුණ තියෙන පැත්තට යන්නේ අනිත් වැඩ කියන්නේ පොඩි පොඩි දේවල්. නේද? ඒ වගේ හැම වෙලෙම අරමුණ පැත්තට වැඩ තියෙනවා නම් විතරයි කෙනෙකුට අරමුණ ඒ කියන්නේ එයාට මම කොළඹයි යන්නේ කියලා අමතක වෙන වෙලාවල් තියෙනවද? නෑ. නේද? එහෙනම් අපේ අරමුණ හැම වෙලෙම මතකයේ තියෙනවා කියලා කියන්නේ අනිත් මොන දේ කරත් එයාට හැම වෙලෙම වගේ ඒකේ මතකයක් තියෙනවා. අන්න ඒ தත්තර හදාගත්තොත් තමයි කෙනෙකුට අනිවාර්යයෙන්ම තමන්ගේ අරමුණට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ தත්තර හදාගන්න නම් අරමුණ කෙරේ ලොකු කැමැත්තක් හදාගන්න කැමැත්තක් හදාගත්තොත් උන තව ලාභ දෙකක් හම්බුණා දැන් මොනවද එකක් තමයි සන්තෝෂයෙන්ම යන්න පුළුවන් අනිත් එක තමයි කැමැත්ත හදාගත්තොත් අරමුණ හැම වෙලෙම මතක් වෙන්න මතක් වෙන්න පටන් ගන්නවා හරි එහෙනම් කැමැත්ත වැඩි කර ගැනීම කියන එක අනිවාර්යෙන් කරන්න ඕනේ ඒකට අරමුණක් ඇති කරගන්න ඕනේ ඊළඟට බලන්න කැමැත්ත වැඩි කර ගැනීම කියන එක කොච්චර ලොකු කොච්චර අවශ්‍යද කියලා මම කියන්නේ. ඒකට මොකද වෙන්නේ කියලා අපි පැහැදිලි කරගමු. අපි කොහරි ගෙදරකට යනවා. ගෙදරකට ගියාම රූපවාහිනී යන්ත්‍රයක් දකිනවා අපේ ගෙදර තියෙනවට වැඩිය ලස්සන එකක් දකිනවා. හරිද? ඒක බොහොම ලොකුයි, බොහොම ලස්සනයි, බොහොම පාටයි. දැන් මේ අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් එහෙම එකක් දැක්කා. හරි. ඒ වෙලාවේ මේකට ගොඩාක් කැමැත්ත ඇති වුණා. මේ මෙහෙම එකක් අපේ ගෙදර ඉස්සරහ අපේ ගෙදර අපේ ගෙදර කැබිනට් එකේ උඩත් මේ වගේ එකක් තිබ්බොත් කොච්චර හොඳද කියලා. දැන් ඒක ගැන කැමැත්ත ඇති වෙච්ච වෙලාවේ ඉඳලා මෙයා මොනවද කරන්නේ? අන්න ඒ ගෙදර අයිතිකාරයා ආපු ගම මේක කීයක් වුණාද මේක කොහෙද තියෙන්නේ මේක ගන්න තැනක් තියෙනවද මේවා ගෙවන්න දෙනවද ඔය ඔක්කොම අහනවද නැද්ද එහෙනම් අන්න තොරතුරු එකතු කරනවා නේද තොරතුරු එකතු කරනවා. අපි මේ වැඩේ කරන්න තොරතුරු එකතු කරන්නේ ඒ ගැන කැමැත්තක් આવත් විතරයිද නැද්ද? එහෙනම් අරමුණට මට කැමැත්ත තියෙනවා නම් හොඳට මතක තියාගන්න මේ කැමැත්ත කියන්නේ කොච්චර වටිනවද කියලා. අරමුණට මට කැමැත්ත තියෙනවා නම් කැමැත්ත වැඩි නම් මං වැඩේ කරන්නේ කොහොමද කියලා හැම වෙලෙම හිතනවා. හැම වෙලෙම හිතනව නෙවෙයි හිතෙනවා. මේ අපි මේ අපි හදන්න හදන්නේ මොකද්ද? වැඩේ කරන විදිහට හිත හදන්නයි මේ හදන්නේ. හරිද? තේරෙනවද නේද කොහොමද මේක කරන්නේ කොයි වෙලාවද මේක කරන්නේ කොයි වෙලාව හැම වෙලෙම හිතනවා දැන් බලන්න අර රූපවාහිනිය ගැන තොරතුරු දැනගෙන දැන් මම ආපහු වෙනවා ආපහු වෙන ගමන් මොකද කරන්නේ මම අර තොරතුරු ටික ඔක්කොම ගැන හිතනවා නේද ඒ කියන්නේ මේ තොරතුරු ටික හරියටම සකස් කරනවා මම දැන් යනවා ගිහිල්ලා බලනවා මගේ පොතේ කීයක් තියෙනවද කියලා මට රත්තරන් බඩු ටික බැංකුවේ තියලා කීයක් ගන්න පුළුවන්ද කියලා බලනවා. අහවල් කඩේට ගිහලා දැන් ගාන කීයද කියලා බලනවා. නේද? ඒ රූප වාහිනිය ගන්න ලොකු කැමැත්තක් ඇති වුණොත් එතන ඉඳන් සැලසුමක් හදනවද නැද්ද? අර තොරතුරු ටික ඔක්කොම අර සැලසුමක් හදනවද හැදෙනවද? හැදෙනවා. ඇයි හැදෙන්නේ? කැමැත්ත තියෙන හින්දා. ඔන්න දැන් ඕක කල්පනා කර කර දැන් සැලස්ම හදා යනකොට යාළුවෙක් හම්බ වෙනවා. හම්බුන ගමන් කියන්නේ මොනවද? ඕක ගැනමයි කියන්නේ. වෙන දෙයක් ගැන නෙවෙයි කියන්නේ. අපේ පුතාලා දැකලා තියෙනවා සමහර යාළුවෝ පන්තියේ ඉන්න අධ්‍යාපනය ගැන කතා කරනව නේද? සමහර යාළුවෝ මොනවා ගැනද කතා කරන්නේ? වෙනත් දේවල් ගැන. නේද? එහෙනම් අපි නිබඳව අනිත් අයත් එක්ක මගේ අධ්‍යාපනය මම වර්ධනය කරගන්නේ මෙහෙමයි කියලා කතා කරනවා නම් ඒ කියන්නේ හොඳ කැමැත්ත තියෙන කෙනෙක් ඉන්න. එතකොට දැන් අන්න යාළුවෙක් හම්බුණා එයාත් එක්ක මේක ගැන කතා කරනවා. අන්න එතකොට මේ යාළුවා කියනවා අයියෝ ඔය જાති රූපහානියක් ඔය ලස්සනට තිබ්බට වැඩක් නැහැ ඔක. ඔක ගැරන්ටි එකක් නැහැ. මේ ඔකේ ඔකේ වොරන්ටි නැහැ. නැත්තම් ඔක බාල බඩුවක්. ඔයිට වැඩිය හොඳ මෙන්න මේ වගේ ඒවා තියෙනවා කියලා කියනවා. කිව්ව ගමන් මගේ කැමැත්ත අයින් වුණා කියලා හිතන්නකෝ. අයින් වෙච්ච ගමන් මං ආ සැලසුම මොකද කරන්නේ? සැලසුම අයින් කළා දානවා. නේද? වැඩේ වෙන්නේ වැඩේ වෙන්නේ නැහැ. එහෙනම් වැඩක් වෙන්න නම් අයින් වෙන්නේ නැතුව එක දිගට කැමැත්ත තියෙන්න ඕනද නැද්ද? නේද? එහෙනම් නැති කැමැත්ත ඇති කරගන්නත් ඕනේ. ඒ කැමැත්ත එක දිගට තියෙන්නත් ඕනේ. නේද? එහෙනම් අරමුණ කෙරෙහි කැමැත්තක් ඇති කරගන්නත් ඕනේ. ඇති කරගෙන මදි ඒක වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න ඕන කවද වෙනකන්ද? අරමුණට යනකම්. මතකද දැන් අපි අද ඉගෙන ගත්ත ඒවා? නේද? දැන් එහෙනම් දැන් අපිට තියෙන්නේ මොකද්ද? අපි හොඳටම දන්නවා. ඒ කැමැත්ත අකණ්ඩව අර රූපවාහිනිය ගැන කැමැත්ත අකණ්ඩව තියාගත්තා නම් යම් විදිහකින් යම් කිසි කෙනෙක්. හරි? අන්තිම ප්‍රතිඵලය මොකද්ද? එයා ඒ වගේ රූපවාහිනියක් ගෙදෙට ගේන එක ගේනවාමයි. ගේන කම්ම යටින් දුවන වැඩ පිළිවෙල මොකද්ද? කැමැත්ත. නේද? ගෙනල්ලා කැබිනට් එක උඩ තියෙන කම්ම යටින් දුවන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ තමයි අපිට පෙනිච්ච නැති වැඩ පිළිවෙලක් තියෙනවා. අපිට මෙච්චර වෙලා පෙවුනේ මොනවද? අර යාගේ යාළුවාගේ ගෙදර ගියා රූපවාහිනිය දැක්කා. එවනම් පේනවා කටට. යාළුවොත් එක්ක කතා කර කර ආවා, සැලසුම් හැදුවා. නේද? කඩේට ගියා, සල්ලි හොයාගත්තා, බැංකුවට ගියා. ඊළඟට අදාළ කඩේට ගියා. ඒක ඔක්කොම පෙවුනා. නේද? ඒක ඔක්කොම පෙනුණා. හැබැයි නොපෙනෙන දෙයක් මේක යටින් සිද්ධ වුණා. ඒ තමයි මේ සිද්ධ සිද්ධ කරපු කෙනාගේ හිතේ තිබ්බ කැමැත්ත තමයි මේක දිගේ ගියේ නේද? ඒක යම් තැනක කැඩුනා නම් මේ සිද්ධිය වෙන්නේ නැහැ. එහෙනම් අධ්‍යාපනයේ මට ඉහළම තැනකට යන්න නම් මගේ අරමුණට ළඟා වෙන්න නම් මගේ ළඟ යටින් දුවන වැඩ පිළිවෙල අපි අඳුරගත්තාද? නේද? එච්චරයක් දවසේ කරේ අපි. මොකද්ද? එක දිගට ලොකු කැමැත්තක් ඒකට ඇති කරගන්න ඕනේ සහ ඒ කැමැත්ත පවත්ව ගන්න ඕනේ නේද එහෙනම් අපි ඊළඟ දවසේ කතා කරනවා නැති කැමැත්ත ඇති කරන්නේ කොහොමද ඇති කරගත්ත කැමැත්ත පවත්ව ගන්නේ කොහොමද මතකද හරිද ඊළඟ සෙනසුරාදා දවසේ අපි සාකච්ඡා කරන්න තියෙන අපේ දරුවොත් එක්ක මොනවද අරමුණකට අධ්‍යාපනයට නැත්නම් තමන්ගේ අරමුණට තියෙන කැමැත්ත තියෙන කැමැත්ත වැඩි කරගන්නේ නැත්නම් නැති කැමැත්ත ඇති කරගන්නේ කොහොමද ඊට පස්සේ ඇතිවෙච්ච කැමැත්ත එක දිගට පවත්ව ගන්න මොකක් හරි කරන්න ඕනේ. ඒක නිකන් වෙන්නේ නැහැ කවදාකවත්. එතකොට ඒ දේ කරොත් අපිට අනිවාර්යයෙන්ම අපි බලාපොරොත්තු වෙන දකට යන්න පුළුවන්කම තියෙනවා. හරිද? මොකද කියන්නේ අපේ දරුවෝ මේක ඇත්තද බොරුද? මේ කිව්ව කතාව ඇත්තද බොරුද? නේද? එහෙනම් හිත වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ අනිත් හැම දෙයකටම වැඩිය සන්තෝෂයෙන් ඉගෙන ගන්න එක කරන්න පුළුවන්. මේක ලොකු රහසක්. නේද? එහෙම වුණොත් අපිට අවුරුදු 10ම සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. සන්තෝෂයෙන් වැඩ කරන්න පුළුවන් අනිත් එක කරන වැඩේ ඉතා කාර්යක්ෂමව කරනවා කැමැත්තෙන් කරන වැඩ කරනකොට හරි වේගෙන් කරනවා. හරි? ඒකින්ද අපේ ජීවිතයට අත්‍යවශ්‍ය කාරණාවක් තමයි අපි අද ඉගෙන ගත්තේ ඕනම දෙයක් කරන්න ඉස්සෙල්ලා ඒ කරන්න තියෙන දේ ගැන කැමැත්ත ඇති කරගන්නත් ඕනේ කැමැත්ත ආරක්ෂා කරන වැඩ පිළිවෙලක් හදාගන්නත් ඕනේ. හරිද? අවසාන සටහනක් වශයෙන් මම කියනවා අපේ දෙමව්පියන්ට නිවන් දකින්නත් එහෙමමයි. භාවනා කරන්නත් එහෙමමයි. තමන්ගේ ඕන වැඩකදී ව්‍යාපාරයක් කරන කෙනෙකුටත් එහෙම තමයි. ව්‍යාපාරයක් කරන්න නම් ඒ ව්‍යාපාරය දිනු කරගන්න සමහර අය දැකලා තියෙනවා ගොඩ කැමැත්තෙන් වැඩ පටන් ගන්නවා. ටික දවසක් ටික දවසකින් වැඩේ අඩාල වෙනවා. ඇයි? එයා ඒ වැඩේට අවශ්‍ය කරන කැමැත්ත ආරක්ෂා කරන්න ක්‍රමයක් හදාගත්තේ නැහැ. අපි ඕනම දෙයක් කරන්න ගියාම බොහෝ භෞතික දේවල් එකතු කරගන්නවා වගේම ඒකේ ගමනාන්තය දක්වා යන්න අවශ්‍ය කරන සිත අවශ්‍ය විදිහට සකස් කරගන්න ඕනේ. හරිද? මේකට ඕන කාරණා බොහෝමයක් තියෙනවා. අද අපි කතා කරේ කැමැත්ත ගැන. තව බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන හතරම. ඉතින් මේ ඔක්කොම තියද්දි අපි ඡන්ද කියන එක අරගෙන මේක අර්ථ දක්වගෙන ඊළඟ දවසේ අපි බලනවා කොහොමද කැමැත්ත වැඩි කරගන්නේ. ඒ වගේම ඒ කැමැත්ත වැඩි කරගන්නේ කොහොමද? ඒ වගේම ඒ වැඩි කරගත්ත කැමැත්ත පවත්වාගන්නේ කොහොමද කියලා. එහෙනම් දරුවන්ට දරුවෝ මේ පිළිබඳව හොඳට ගවේෂණය කරලා මේ වැඩසටහනේ මේ පිළිබඳව ඉතාම ලස්සනට රචනාවක් කියලා එවන්න ඕනේ බෞද්ධ නාලිකාවට. අපි මේ ඉගෙනගත්ත දේවල් දැම්මම නෙවෙයි මේ කාරණා ඉගෙනගත්ත කොහොමද අපි අරමුණකට යන්නේ? කොහොමද අපි ඉලක්කයකට යන්නේ කියලා ඉගෙනගත්ත දේවල් වලින් හොඳම රචනාවක් කියලා එවන්න ඕනේ. එතකොට අපිට පුළුවන් ඒකට තෑග්ගක් දෙන්න. දරුවන්ට ප්‍රසාද බීමනාවක් දෙන්න ඒ වගේම ඒ වගේම තෑග්ගක් විතරක් නෙවෙයි සහතිකයක් ලබා දෙන්නත් පුළුවන්කම තියෙනවා හොඳම දරුවෙකුට මේ රචනාව. ඉතින් ඒකින්ද ඒකට සූදානම්ෙන් ඉඳ අපි එවන්න ඕන කාලේ කියන්නම්. හරි මේ කරුණ හැබැයි එකිනෙක එකිනෙක ඒක රාශී කරගන්න ඕනේ. ඒක රාශී කරගෙන ලියා ගන්න ඕනේ, පිළිපදින්න ඕනේ. ඒ දරුවෝ තෝරලා අපි ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද අපි හැම දරුවෙකුටම විශේෂයෙන්ම දරුවන්ට තරන්නේ දෙමාපියන්ට හැමදෙයකටම ප්‍රාර්ථනා කරනවා රට ජය ගන්නට අවශ්‍ය කරන මානසික ශක්තිය ඇති කරගන්න හැම කෙනෙකුටම හැම දරුවෙකුටම හැකි වේවා තමන්ගේ තමන්ගේ සිත් දියුණු කරගෙන තමන් දියුණු වෙලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්න සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.